මේකෙන් අපි දකින්න ඕන මෙහෙමයි. අපි ලියා තියෙන පොත්වල තියෙන මූලික හැලගැස්මක් වෙන හැටි. ඒ විස්තරේ පොත්තරම් බලන්න. එක පොතක් ඉල්ලලා ගත්තාම කීප දෙනෙක් බලන්න පුළුවන් ඔක්කොම පොත්තරය යනවා දෙයක් නෑ. අර ගත්තාම නාමක වෙනක් කමන්නේ හරියට ඉල්ලගෙන හරි. හිතවල දෙකේ ඉල්ලගෙන හරි කමක් නෑ පොත් බලන්න. බලාපොරොත්තු නම් ඒක තේරෙන්නේ මොනවා හරි ගන්න හරියක් කොහොමද තියෙන ඉස්සරහට බලන්න ඕනේ. තේරුම් ගන්න බැරි හරියක් තියෙනවා නම් මේ විස්තරයේ කවුරුහක් වශයෙන් දීලා හා දෙක මේක විග්‍රහ කරගන්න පුළුවන්. ඒ වගේම පස්සේ මූලික වශයෙන් මේ පෙළ ගැස්ම අවශ්‍ය යම්කිසි ශක්තියක් දැක් කිරීමක් වෙනවා මේ පූජා ආශිර්වාද පූජාවට ඉන්නකොට. ඒ බණහල ගිය කට්ටියට මේ කර්මස්ථානය කරලා වන්නකොට තම තමන්ට ওই ශක්ති විශේෂ මතුවලා ධානාග පහළ වෙන අවස්ථාවක් ඒ අවබෝධයක් ලැබිලා ඒ කවුරුන් කියන දෙයක් නෑ. ඒක අහවලායි ගහයි කියන්නේ පහළ වෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වෑයකින් වැඩ කරන මිනිස්සෙක් කාලයක් වැඩ කරන මිනිස්සෙක්ම බලනකොට වෑය ඇඟිලි පාරේ හිත තියනවා පේනවා. එයා කියවෝ තාතනේ ඇඟිලි පාරේ හිතින් ඉන්නේ එයාට කියන්න පුළුවන් කියලා. එහෙම දිනෙකුත් නෑ. නෝ පස්සේ බලන්න ඇඟිලි පාරේ හිත තියනවා පේනවා. ඊයන්නේ ආදී මාර්ගය අනුගමනය කරගෙන කරගෙන යනකොට යම් අවස්ථාවක ආවර්ජන කරපු වෙලාවක තමට වෙනවා ඉස්සරවම මෙහෙම කෙලෙස් තිබුණා. දැන් අඩු වෙලානේ නෑ නෑ. අනියම දකින්න. ඒ තමයි ක්‍රමය. ඉතින් අඩු වෙච්ච බව දකින්ද ඒ නෝන පහළ වෙනවා. අපි දන්නේ නැහැ කොයි මොහොතක හරි ඊට බුදු වෙලාවකේ වාලි දානවා. ඒ වෙලාව තමයි ආවර්ජන කරන හිතෙන්නේ. අඩුවක් දැකලා වෙනසක් තවටම දැනෙනකොට මොකද මේ වෙනස කියලා දැනෙනවා. ඒ වෙනස ජීවිතයෙන් ලබන වෙනසක් වෙනවා. ඒතකොට ඒකත් දකින්න. මෙහෙම වෙනසක් ඇති වුණා කියන්නේ. දැන් පොළේක තියෙන වකුල ඔය උදෑසන පොළේ තෙත් වෙලා තියෙනකොට ඕක ටික ටික රූට් එකගෙන ඇවිදලා නම් ටිකෙන් ටික ස්පෑම් වෙලා කාසිලා පොළේ අගට එකතු වෙනවා. එකතු වෙලා ඉතින් පොළේ බර වෙලා වගේ පේනවා. ඒක මොකද ගැස් වෙන වෙලාවක් වෙනවා. අර වකුල බින්දුව ඒ පොළේ යගෙන දවන්න කරේ ටක් ගාලා ගිනි බින්දුව බිමට වැටෙනවා. කිලිහෙන. ඒ ගිලිහෙනකොට කැස්සීමක් එනවා පොළේ අලුවක් කරනවා දැනෙනවා. මෙන්න මේ වගේ යම් කිසි දෙයක තියෙන ඇලීම. සමහරවිට පාසල වැටලා පාසල වැටලා ගිහිල්ලා අනුසයත් එක්ක විදෙල මොකක්ද කියලා. අර පොළේ තිබිච්ච අන්තිම ගිනි බින්දුව කිලියර වැටෙනකොට ගැස්සීමක් එනවා. අන්න අන්න ඒව තමයි මාර්ගඵල චිත්තේ පහළ වෙන ඉලාව. ඒක ගිහිල්ලා ගිහිල්ලා පාස් වෙලා ගිහිල්ලා අභාගස්ත්‍ය වැටෙන්න වැටෙන්න ටිකෙන් ටික වැටෙනවා බලහාගෙන සීකර වැටෙලා ගිහිල්ලා කොයි මොහොතක හරි එක අවස්ථාවක බිඳිල යනවා ඒක ලොකු වෙන සබ්දයකට මතක් ගන්නවා ආ ඒතර ආවර්ජනය කරලා වගේ හරි සාන්තියක් නෙමෙයි ඉතින් මෙහෙම සාන්තියක් ආවේ නෑ නේද ඉතින් කොයි විදිහේ මොතර හරි මොකට බලහාගෙන මොකට ගන්න භාවනා යෝගු ඉන්න මොකට ගන්න ඔය වෙනද වෙනවා පළවෙනි මොකට බලහාගෙන මොකට ගන්න වෙන්නේ සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඒ මොකද ගැතින ලොකු ලාංකික විශේෂයෙන් පේන්නේ නැහැ. නමුත් මෙච්චර කාලයක් වැටෙන්නේ නැති මේ ඇත්ත මට තේරුණා කියලා අදහස එනවා. කෙලෙස් දුරු වුණා කියලා අදහස ඒ මොකද තේින්නේ නැහැ. මෙච්චර කාල මම නොවැරෙත් මෙච්චර වටිනා දහමක් මෙච්චර හස්තයක් නේද මේ බුද්ධ ධර්ම කියන්නේ මට තේරුණා. අන්නේ විශාල ප්‍රසාදයක් එක. ඒ වැටහීම එනවා. ඊට පස්සේ යාර ඉතින් කල්පනා කරනකොට ඉන් එහා දෙයක් හිතෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයක් ඇත්තෙත් නැහැ ඊට පස්සේ. ඒ 아무තෝ ලෝකෙකට වැටෙනවා. ඒක තමයි තහම් ලෝකෙ. ඊට පස්සේ යන්නේන කරක කරන කී තැනක වෙන හිතවිලක් එන්නේ ඉඩ දෙන්නේම නැහැ. ඒ නිසා තව දෙනෙක් ඇත්තෙත් නැහැ ලෝකය. ඒ දහම් ලෝකෙට වැටෙනවා. ඔව් එතකන් හිටිය භෞතික ලෝකෙ. භෞතික ලෝකෙ කොච්චර කටයුතු කළාද? ඔහු ඊට පස්සේ ඉන්නේ දහම් ලෝකෙ. ඒක ආව විනාශ කරන්න බැහැ කාටවත්. ඒ බලවැණි පටන් ගන්න. එතන පටන් ගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් ගියා කෙලෙස් සංසිඳිලා ගියාම මට මේ දේපොළ ආදිය පරිහරණය කරනවා තමයි. නමුත් මට ඔක අල්ලගෙන ඉන්න මගේ කියන්න ඕනේ නැහැ. කරන්න ඕන නිසා කරනවා මහත් විදහාක් කියලා එකිනෙකට අවස්ථා එනවා. ඒමයි වැඩෙන්නේ.